ද්වේෂය, මෝහය, මානය, ධිට්ඨිය, විචිකිච්ඡා, තීන, උද්ධච්ච, අයිරිස අනුත්ප්ප. විස්තරයක් නොකළා නම් කරන්නට ඇත්තේ අහිරික අනුත්ප්ප පිළිබඳ. නේ? ඒ අහිරිකයේ කීවේ පාපයට ලැජ්ජා නැති බව. අනුත්ප්පය පාපයට බිය නැති බව කියන එක. ඒ ඒ ලැජ්ජාව කියන එක අපි කවුරුත් දන්න කරුණක්. සමහර විටක ඒ ලැජ්ජාව ඇතිවනවා හීනමාන වශයෙන්. සමහරු කියනවානේ දැන් අපි කියවෝ කෙනෙකුට දැනෙන මේ යම් කිසි එක ධර්මයක් පිළිබඳව මිනිත්තුවක් දෙකක් මෙතන කතා කරන්නට දී කියලා. අනේ මට ලැජ්ජයි කියලා. ඒ ඒ මේ මේ අහිමිකය නොවේ. මේ නැත්නම් කිරිය නෙවෙයි. කිරි කියන්නේ අනිත් පැත්තනේ. ඒ ලැජ්ජාව තමා තමාවම ටිකක් පහත් කරලා හිතා ගන්න ආකාරය. Tamanට කතා කරන්න බෑ. ඒ යමක් කියන්නට පුළුවන් කෙනෙක් නෙවෙයි. Taman මේ අනිත් අයගේ සමච්චලයට එහෙම භාජන දෙයි කියන ඕකදී නොයේ හැංගීම් ඇතිවයි එහෙම බෑ ඉස්සක්. ලැජ්ජයි කියන්නේ. ඒ බඳු ලැජ්ජාවක් නෙවෙයි ඔය ඉතිරි කියන තරත් ඒබඳු බියක් නෙවෙයි ඔක්කප්ප කියන තැනක්. ඉවි ඔක්කප්ප කියන දෙක කුසල පක්ෂයේදී බොහොම බලවත් ධර්ම දෙකක්. ඉරි බල ඔක්කප්ප බල කියලා ඒවාට නම් කරගත්තා. ඒ කුසල පක්ෂය. ඉරි පාපයට ලැජ්ජාව. ඒ දක්වා තිබෙන්නේ හිරියති හිරි කබ්බේන හිරියති. හිරියති පාපකාරං අකුසලානං ධම්මානං සමාපත්තියක්. ඔත්තප්පති ඔත්තප්පේ දක්වන්නේ ඔත්තප්පති ඔත්තප්පි තබ්බේන ඔත්තප්පති. ඔත්තප්පති පාපකාමී අකුසලානං ධම්මානං සමාදම්. එතන ලැජ්ජා වෙනවයි කියන්නේ, බිය වෙනවයි කියන්නේ ලැජ්ජා විය යුතු, බිය විය යුතු දේ. ඒ මොනවාද? පාපකාමී අකුසලානං ධම්මානං සමාපම්. ඒ ලාමක වූ අකුසල ධර්මයන් සිදු කිරීමට. ඒකයි ලැජ්ජාව වෙන්නේ. ඒකයි බිය ඇති කරගන්නේ. ඒ හිරියොත්තක්. ඒ නිසා ඒවා හිවි බලම් උත්කප්ප බලම් කියා බුදුරජාණන් වහන්සේ වදාරලා. මෙය අහිරිකේ අනුත්ප්පය. අකුසල පක්ෂයේ නෙවෙයි අකුසල සංග්‍රහයේ නෙවෙයි. ලෝභ දෝෂ ආදී මේවා දැක්වේ මේ ක්ලේශ 10 ඒ අහිරිකය අනුත්ප්ප. අහිරිකේ කියන්නේ පාප කරනෙහි කිසිදු ලැජ්ජාවක් නැහැ. ඒකයි එතන අහිරිකචා. ඒ තැනට පව් කිරීම ලැජ්ජා ගෙන දෙන දෙයක් නෙවෙයි. ඒ తত্ত্বය Taman සමහර විටක නොසිතුවත් ඒ පිළිබඳව ඒ ස්වභාවය අකුසල් සිතෙහි උපදින එක. අකුසල් සිතක් ඇතිවන විට මේ අහිරිකයේ කියන ස්වභාවය ඒ අකුසල් සිත සමග පෙරපසු නොවි එකට සංප්‍රයුක්ත වන ධර්මයක්. අහිරිකය. ඒ චෛත්‍ය ඒ වගේමයි අනුත්ප්පය කියන්නේ පාපයට දියන විභවයක් කියන්නේ. දැන් මේ ධර්ම දෙක යෙදෙන්නේ නැත්නම් කිසි කෙනෙකුට පව් කරන්නට බෑ. ඒ පව් කිරීමක් වන්නට නම් අහිරිකය අනුත්ප්පය කියන මේ දෙකම උපදින්නට ඕනේ. එය අකුසල් සිතෙහි සම්ප්‍රයුක්ත වන ධර්ම දෙකක්. ඒ නිසානේ දැන් අකුසල සිත් පිළිබඳව කතා කරන්නේ. ඒ අකුසල් සිත් වල යෙදෙන චෛතසික අතරේ මෝහ අහිංක අනුත්ත්ව උද්ධච්ච කියන චෛතසික හතර සබ්බා කුසල සාධාරණ චෛතසිකය කියලා අපි ඉගෙන ගත්තා. සියලුම අකුසල් සිත් වලට සාධාරණ වන චෛතසික හතරක්. ඒ කියන්නේ කිසිදු අකුසල් සිතක් ඒ චෛතසික හතරෙන් තොරව ඇතිවන්නේ නැහැ. ඒ චෛතසික හතර හැම අකුසල් සිතකම ලැබෙන. ඒකට මෝහය එකක්, අහිරිකය, අනුත්ප්පය ධර්ම දෙකක්. අනික උද්ධච්ච. ඒ නිසා පාපයට ලැජ්ජා නැති බව හා පාපයට බිය නැති බව කියා මේ ධර්ම දෙක දැන ගැනීම ප්‍රමාණයි. අන්න මේ අවස්ථාවේ අන එහෙම ඒ ක්ලේශ 10ක් එනවා. දැන් මෙතන මෝහ අහිරික අනුත්ප්ප උද්දච්ච ලෝභ දිට්ඨි මෝහ මාන ඉස්සා මච්චරිය කුක්කුච්ච කීන මිද්ද විචිකිච්ඡා කියන අකුසල චෛතසික 14 අතුරෙන් මෙතන එන්නේ 10යි මෙහි එකක් තමා නිද්දය නැහැ. හීනය දක්වා තිබෙනවා නිද්දය නැහැ. ද්වේෂය තිබෙනවා. ඒ ද්වේෂයත් සමග ඒ ඒ අවස්ථාවලදී උපදනා ඉස්සා මච්චරිය කුක්කුච්ච කියන ඒ චෛතසික තුන නැහැ. ඒ මේ ක්ලේශ 10ේදී ඒවා නොදක්වා ඇත්තේ ඒ ඊර්ෂාව මාත්සර්ය කුකුච්චය කියන ඒ චෛතසික තුන ද්වේෂයෙන් තොරව කවදාවත් ඇතිවන්නේ නැහැ. ඒ නිසා ද්වේෂ මූල සිතක් යම් අවස්ථාවකදී කෙනෙකුට ලැබෙනවා නම් ඒ සිතෙහි ඊර්ෂ්‍යාව, මාච්චර්ය, කුක්කුච්චය කියන මේ තුන අතුරෙන් යම් කිසි එකක් තිබෙන්නටත් පුළුවන් ඒයින් කිසිවක් නොතිබෙන්නටත් පුළුවන් නමුත් ඒයින් කවරක් හෝ ලැබෙනවා නම් මේ ලැබෙන්නේ ද්වේෂයක් එක්ක. ඒ නිසා ද්වේෂය ගැනීමෙන් ඒ තුනක් ගත්තා දෙන. තීන මිද්දය කියන මේ දෙක ඔවුන් ඔවුන්ගෙන් වෙන් කරන්නට බැරි පරිදි එකටම ලැබෙන චෛතසික දෙකක්. අපි ඒවා පිළිබඳව චෛතසික සංග්‍රහයේදී ඉගෙන ගත්තේ තීන මිද්දන් කතා සහ කියන. ඒ තීන මිද්ද දෙක කදාචි යෝගී චෛතසික දෙකක්. එහෙත් ඒවා සහයෝගී චෛතසික. සහයෝගී කියන්නේ එකටම ලැබෙන චෛතසික. ඒ නිසා ඒ තීනය ගත්කල කිසි විටක කෙනෙකුගේ සිතෙහි තීනය උපදිනවා නම් තීනය පමණක් නොවේ ලැබෙන්නේ. ඒ එකම විද්‍යාවක් ලැබෙනවා. විද්‍යාවක්. එහෙම ඒ නිසා ඒ තීනය දැක්වීමෙන් විද්‍යාවක් ගත්තා වන බැවින් විශේෂයෙන් තීනය පිළිබඳව මෙහි දක්වලා නැහැ. එයයි මේ කෙලෙස් දසය පිළිබඳව දැනගන්නට ඕන. දැන් මේ අකුසල සංග්‍රහය කියලා අපි ඉගෙන ගත්තේ ආසව ඕඝ යෝග කියන තුනක්. ඒ කියන්නේ ආසව සතරක් තිබෙනවා, ඕඝ හතරක් තිබෙනවා, යෝග හතරක්. ඒවා පරමාර්ථ ධර්ම වශයෙන් ගත් කල ලෝභ, ditthi, මෝහ කියන චෛතසික තුනක්. ආසව වශයෙන් කාමාසව, භවාසව, විචාසව, අවිජ්ජාසව කියන මේ ආශ්‍රව හතරක් හැටියට දක්වා ඇති වෙන්නේ ලෝභ, ditthi, මෝහ කියන චෛතසික තුන. ලෝභය කාමාසව, භවාසව යපසෙනු අනිත් දෙක ditthාසව, අවිජ්ජාසව, ඒ ditthi, මෝහ කියන දෙකෙනුත් දක්වලා තිබෙනවා. ඒ වගේමයි යෝග ඒවා ආසුප කීවේ බොහෝ කලක් సంతానගතව පල්වලින් පවත්නා බැවින් හා එවැගේම මේ ඒ භූමි වශයෙන් භවග්‍රය දක්වා ධර්ම වශයෙන් ගෝත්‍ර භූසිත දක්වාත් වැగిරෙනවා කියන මේ අර්ථයනුත් ඒවාට ආශ්‍රයයි කියන නමක් ඒවා තවත් විදිහකින් කියනවා නම් ඒ ආශ්‍රව ධර්මයන්ට අරමුණු වන්නේ මොනවද? ලෞකික ධර්ම. ලෞකික ධර්මයන් අරමුණු කරමින් තමයි ඒ ආශ්‍රව උපදින්නේ. ලෝභ, ditthi, මෝහ කියන මේවා ඇතිවන්නේ ඒ ලෞකික ධර්මයන් අරමුණු කොට. ඕඝ කියලා කිව්වේ ඒ වාට ඕඝ කියන්නේ සැඩ පහර. ඒ සැඩ පහර අසුවන්න වුන් ගසාගෙන ගොස් ඒ ජලයේ පත්ලට නැත්නම් මුහුදේ පත්ලට ගසන ස්වභාවයක් ඇටියෙද නැත්නම් හරියට මේ අර දිය රැලි තියෙන බොහොම මේ අහුවෙන ඕන කෙනෙක් ගහගෙන යන අන්නේ ඒ වගේ මේ රැලි වලට නැත්නම් මේ ඕඝයට අසුණුන් ඒ අසුණු තැනත්තා නවතින්නේ කොහිද සංසාරෙහිමයි ඒ කියන්නේ ඒ තැනත්තාට සසරින් ගොඩවන්නට පුළුවන් වන්නේ නැහැ මේ ඕභ හේතු කොටගෙන. ඒ නිසා ඒ තැනත්තා කරන්නට තිබෙන්නේ කුමක්ද? ඕභ තරණය නේ? ඕභ තරණ සූත්‍රය කියලා එකක් තියෙනවා සංකල්පිකායේ. ඕභ තරණය චතුරෝගයන් තරණය කරන්න. කාමාසව, භවාසව, විඛාසව, අවිජ්ජාසව කියන මේ ඕභ නාමයෙන් වදාළ මේ ධර්ම තරණය කිරීමේ කියන්නේ කොහොමද තරණය කරන්නේ? ඒ වාට අසු නොවන බවට පත්වන්නට ඕන. ඒ වාට අසුවන්නේ කවුද? ඒ වාට අසුවන්නේ එහෙම පිටින්ම ප්‍රත්‍යඥ. ප්‍රත්‍යඥයා ඒ වාට අසුව සිටින කෙනෙක්. ඕගියන්නේ. ප්‍රත්‍යඥ භාවයෙන් නිදීමයි කියන්නේ මේ ඕගතරණය. ඕගතරණය කාමෝග භවෝග ditthියෝග අවිජ්ජාෝග කියන මේ ඕභයන්ගෙන් ඒක දේශයක් තරණය කිරීම තමයි ආර්ය භාවයට පැමිණීමේ කියන්නේ. මුලින්ම සෝවාන් වීමයි කියන එකෙන් අදහස් කරන්නේ ඒක. ඒ තැනත්තා ප්‍රත්‍යඥයා මෙන්න මේ ඕභයන්ට අහුවෙන කෙනෙක් නෙවේ. ඒ தত্ত্বය ඉක්මවා සිටින කෙනෙක් වෙනවා. ඕභයන්ට එහෙම පිටින්න අසුවීමෙන් වැළකුණා නෙවේ. නමුත් ප්‍රත්‍යඥයෙකු වගේ අහුවෙන්නේ. අනේ ඒ ඕභ කර්මය ඕඝකරණය. දැන් ඕඝයන් නැති තැන කුමක්ද? ඕඝ නැති තැන තමයි නිවනේ කියන්නේ. ඕඝයන්ට අරමුණු වන බවක් නිවෙන්නේ නැහැ. ඊළඟට යෝග කියන්නේ යෝග කියන්නේ යෙදීම කියන තේරුම. යෝගය. දැන් මේ <clears throat> යෝග කියන එක හොඳ පැත්තකටත් යොදනවානේ. දැන් යෝගා වචන කියලා කියන්නේ යෝගාවචරයය කියන්නේ භාවනාවෙහි යෙදෙන භාවනා මාර්ගයක නැත්නම් ඒ ගමන් කළ යුතු මාර්ගෙහි යෙදෙන පුද්ගලෙයි. මෙතන යෝගයේ කීවේ කාම යෝග, භව යෝග, ditthi යෝග, අවිජ්ජා යෝග කියන ඒ යෝගයන්. ඒවායින් යොදවනවා. ඒ කොහිද යොදවන්නේ? සසරෙහි යොදවන්නේ. සංසාරෙහි යොදවන ධර්ම. කියන්නේ භව රතේට සත්වයන් අල්ලා බඳින යොදවන ධර්ම තමයි කාම යෝග භව යෝග ditthi යෝග අවිජ්ජා යෝග ඒ ඒ නිසා තමයි ඒ යෝගයන්ගේ යෝගයන් නිසා සිදුවන යක් පිළිනවනේ දැන් සසර බියයි සංසාර බියයි කියන්නේ කුමක්ද සංසාර බිය කියන්නේ සසරින් සසර සංසාරෙහි තිබෙන ඒ නිස්සාර බව නැත්තම් දුක් බව අනිත්‍ය බව දුක් බව අනාත්ම බව නිසා ඒ සිදුවෙන බිය තමයි ඒ බියයි කියන එක දැන් සංසාරයේ බිය විය යුතු එකක් කියන්නේ මේ සසර සසරෙහි බිය දැකිය යුතුයි කියලා අප කියනවානේ කෙනෙක් සසර බිය දැකිය යුතුයි. දැන් භික්ෂුන් වහන්සේ පිළිබඳව කරන විග්‍රහයක් තිබෙනවා විසුද්ධි මාර්ගයේ. භික්ඛු කියන වචන. මේ වෙනුතුන් කේවල ඇතුළේ විසුද්ධි මාර්ගයේ. එහි භික්ඛු කියන වචනය විග්‍රහකට දක්වනවා සංසාරයේ භයං ඉක්ඛතිති භික්ඛු. සංසාරෙහි භය දක්නේනුයි භික්ඛු නමී කියලා. ඒ කියන්නේ සංසාරෙහි සංසාරය යෙහි බිය දකින්න. එයින් කියන්නේ සංසාරය බිය විය යුතු දෙයක්සේ දකින්න. එයින් අදහස් කරන්නේ කුමක්ද? මේ සංසාරය ගැන මතක් කරන විට, සඳහන් කරන විට, ඒ ගැන සැලකන විට තමා තුළ බිය උපදවා ගන්නවයි කියන එක නෙවෙයි. මොන බියද? හරියට මේ අල්ලපු gedara හුරුබින්දම අපි මේ gedara ඉඳගෙන අපේ ගෙදරට හුරු කොයි වෙලාවෙ පණීද දන්නේ නැති. ඒ නිසා නිදි මරාගෙන බොහොම ලෑස්තිව හිතේ මහත් මේ පීඩාවක් ඇතිව සිටින බවක් නේ එතන බියයි කියන්නේ. ඒකම නෙවෙයි මෙතන බියයි කියන්නේ. සංසාරයේ බිය කියන එකෙන් අදහස් කරන්නේ මේ සසරෙහි පිරෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මෙයම තමන්ගේ නුවණින් තීරණය කොට නුවණින් එය තීරණය කරන්නට. මේ මෙයයි මෙහි ස්වභාවය. ඒ නිසා එහි ඒ සංසාරෙහි කොතැනකවත් ලගින්න තමන්ට කොතැනකවත් ඒ සංසාරෙහි කොයි තැනකවත් ക്ഷേමයක් ക്ഷേම භූමියක් හැටියට සලකන්න. බිය රහිත තැනක් හැටියට සලකන්න. නැති බව නුවණින් දක්නා තැනැත්තා තමයි සංසාර දිය දකින්නයි. එයන් අර සංසාරෙහි තාන ලේන ආදි වශයෙන් එනවා ඒ ඒ දියටපත් වූ කෙනෙක් නම් දියටපත් වූ කෙනෙක් නම් ඒ තැනැත්තා Tamange දිය දුරු කර ගැනීම සඳහා නැත්නම් Tamange ආරක්ෂාව සඳහා Taman දිග රහිතයි, ക്ഷേමයි කියා සලකන තැනකට පුද්ගලයෙකු වෙතට කෙනෙකු වෙතට යනවානේ. ඊළ ඔහුගේ ඕ ඒ ස්ථානයේ රැකවරණය බලාපොරොත්තු වෙනවා. එහෙම රැකවරණයක් බලාපොරොත්තු විය හැකියි. කිසිදු තැනක් මේ සංසාර කියන මේ වචනයෙන් දැක්වෙන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධය පවත්නා තැනක නැහැ. එහෙම ලබන්නට බෑ. ඒ මොකද? ඒ ස්කන්ධයන්ටම ආවේනිකයි මොනවද? ඇතිවීම නැතිවීම. ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. ඒ ස්වභාවය හැම සංසාර දස්වර හැම ධර්මයකටම තිබෙනවා. මේ සංසාර කියා දක්වන හැම ධර්මයකටම තිබෙනවානේ. ඒ ධර්ම මොනවාද? කන්ධානංච පටිපාටි ධාතු ආයතනානංච අබ්බචින්නම් වර්තමානං සංසාරෝපි පෞච්ඡති. ඒවනේ සංසාරයේ කීවේ ස්කන්ධ ආයතන ධාතු කියන මේ ධර්මයන්ගේ නොසිඳ පැවතගෙන යාම පැවතීම සංසාරයේ. එතකොට මේ අපි එකිනෙක කෙනා ගැන කතා කරන විට මේ සසර සසර ඒ සංසාර සාගරය තමයි. එක එක තත්වයාය පුද්ගලයාය මමේ කියා කතා කරන්නේ මේ සංසාර සාගරය. ඒකේ කොනක් කොහෙද තිබෙන්නේ? ඒ සංසාර සාගරෙහි මුල් කොනක් අපට දක්නට නැහැ. දක්නට. කෙනෙක්ට හිතන්නට බැහැ මෙහි අග කොනකුත් තිබෙනවායි කියලා. එහෙම තියෙනවා නම් කවදා හරි ඒ අගට පැමිණෙන්නට ඕන. එහෙම කොනකුත් නැහැ. ඒ නිසා කල යුතු තිබෙන්නේ මොකක්ද? මේ මේ තරණය කියන්නේ. සාගරයේ තරණය කියන්නේ. එතකොට අනිත් අනිත් ස්කන්ධ පිළිබඳ වූ සංසාරයේ පවතී. මේ මවය කියා සලකන ලද ඒ සසරේ නැවැත්මක් වෙනවා නේ. ඒ කියන්නේ නිවනේ කෙරෙන්නේ ඒකනේ නැවැත්. ඒ නිසා මේ බිය කියන එක බිය දෙආකාරයකින් තේරුම් ගන්නට ඕනේ. මේ මෙතන සංසාර බිය දක් සසර බිය දකින්වයි කියන එක තව විදර්ශනා කරන පුද්ගලයන්ට ලැබෙන බහිතුපත්ඨාන ඥානය කියලා එකක් තිබෙනවා. ඒ බියයි කියන්නේ මේ හොල්මනකට බිය වෙනවයි මේ සර්පයෙකුට බිය වෙනවයි කියන ඒ විදිහේ බියක් නෙවෙයි. ඒ බියක් නෙවෙයි. ඒ බියයි කීවේ ද්වේෂ මූල සිතෙහි යෙදෙන ද්වේෂ চৈতසිකයමයි එතන බිය වශයෙන් බිය වශයෙන්. අර සසර බිය දකින්වයි කියන එකෙන් භයපපත්තාන ඥානයයි කියන එයින් දක්වන්නේ ඒ බිය නෙවෙයි. එතන නුවණ එතන නුවණිනුයි මේ தත්වය දකින්නේ. අනේ ඒක තේරුම් ගන්න ඕනේ. නුවණින්. ඒ ඒ නිසා මේ <clears throat> සංසාරය නැත්නම් ද්වේෂය කියන එක. ද්වේෂය කියන එක තමයි අපි සාමාන්‍යයෙන් දැනගෙන තිබෙන බිය. ද්වේෂය. කියන්නේ Taman Tamanට වඩා බලවත් යයි කියා සැලකනු ලබන. එහෙම අරමුණෙහි ඒ අරමුණෙන් මේ අරමුණෙහි ගැටෙන බවක්ම තමයි පිළිෙන්නේ. නමුත් අර අපිට ද්වේෂෙහි වී තෙනෙන ඒ ගැටීම බඳුම නෙවේ. මේ එයි නිවත් වීම වශයෙන් තිබෙන. පුළුවන් තරම් අයින් වීම, දේරෙන්න උත්සාහ කිරීමක් තිබෙනවා. ඒ බිය ඇති වුණා. ඒ බියත් ඒ අරමුණ අනිෂ්ට වශයෙන් සලකා සැලකන අවස්ථාවේදී උපදනා වූ ඒ ද්වේෂයේම එක අවස්ථාවක්. නැත්නම් ද්වේෂයේම එක ලක්ෂණයක්. බියෙයිය. දැන් එහෙම බිය නෙවෙයි සංසාරයේ පිළිබඳව. ඉතින් සංසාරය බිය රහිත සංසාරයෙන් සංසාර බියෙන් මිදුණු තැන තමයි මේ යෝගක්ඛේම කියලා දක්වන්නේ. යෝගක්ඛේම ඒ යෝගයන්ගෙන් සිදුවන යම් බියක් වේ නම් ඒ බිය නැති තන නිවනට ඒ නමක් කියනවනේ. අත්තනා ಜಾති ධම්මෝ සමාම. ಜಾති ධම්මංගේව පරිේසා. ඔය ආදි වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාරලා අත්තනා ಜಾති ධම්මෝ සමානෝ අජාතින් අමර අජරං අමරං යෝගක්ඛේමං නිබ්බානං පරියේසිස්සාමීති කියන මෙහෙම වචන උන්වහන්සේ වදාරලා තිබෙනවා අජාත අජාති කියන්නේ જાතියක් නැ අජරං ජරාවක් නැ අමරං මරණයක් නැති යෝගක්ඛේමං මේ යෝගයන්ගෙන් මිදුණු බව නිසාම බිය රහිත වන නිබ්බාණං පරියේසිස්සාමි. නිවන සොයන්නේමි. ඒ විදිහේ උත්සාහයක් උන්වහන්සේ කළ බව හරිය පරියේෂණ සූත්‍රයේදී දේශනා කොට වදාළා. ඒ මේ යෝගයන්ගෙන් මිදුණු ඒ නිසා ඒ නිවනටයි කියන්නේ. දැන් මේ යෝග කියන එක යෙන් දක්වන්නේ මේ සංසාරේ. සසරෙහි යොදවන ධර්ම මේවා. ඊළඟට ග්‍රන්ථ කියලත් අපි එකක් ඉගෙන ගත්තා. ග්‍රන්ථයි කීවේ ආසවෝග යෝගයි කීවේ ලෝභ දිට්ඨි මෝහ. ග්‍රන්ථ කියන එකෙන් අවිජ්ජා කාය ගන්තෝ ව්‍යාපාදෝ කාය ගන්තෝ සීලබ්බත පරාමාසෝ කාය ගන්තෝ ඉදං සච්ඡාදි නිවේසෝ කාය ගන්තෝ කියලා ඒ හතරක් දැක්වේ. ඒත් මේ සත්වයන් සසරට අල්ලා බඳින ධර්ම ග්‍රන්ථ වශයෙන් හතරක් පදාලා. ධර්ම වශයෙන් මොනවාද? අභිජ්ජා කාය ගන්ථේ කිවේ ලෝභය. ව්‍යාපාදෝ කාය ගන්ථෝ කිවේ ද්වේෂය. සීලබ්බත පරාමාස කාය ගන්ථ ඉදං සච්ඡාදි නිවේශ කාය ගන්ථ කිවේ දිට්ඨිය. එතන එන්නේ ඒ විදිහට ලෝභයයි ද්වේෂයයි දිට්ඨියයි කියන මේ ධර්ම. දැන් මේවා සංසාරයෙන් මිදෙන්නට නෙවෙයි සංසාරෙහි යොදවන්නට සංසාර සසරට අපව ගැටගසන්නට හේතු වන ධර්ම නේ ලෝභය. ඒ ලෝභය සුගති සංසාරෙහි දුර්ගති සංසාරෙහි කියන මේ දෙකේම අපව සැරිසරවන්නට ඉවහල් වන ධර්මයක් ලෝභය. ඒ නිසා ලෝභය නිසාම කෙනෙක් කින් කරනවා ලෝභය නිසාමත් ඒ කියන්නේ ලෝභය හේතු කොටගෙන කෙනෙක් පින් කරනවා. මොනවටද ඒ කරන්නේ? මීට වඩා හොඳ හුඟක් සැප තිබෙන දිව්‍ය ලෝකයේහි උපදින්නට ඕන කියන මේ কৃষ্ণා ප්‍රනිධිය ඇති කරගෙන පින් කරනවා. ඒ වගේම ලෝභයේ විශ්වාස කෙනෙක් පව් කරනවා. ඒ පව් කරන කෙනෙක් ඒ පව නිසා ලබන ආස්වාදයක් තියෙනවා. ඒ ආස්වාදය කියන්නේ යමකින් Taman ලබන සුඛය හෝ සොම්නස. ඒකට කියන්නේ ආස්වාදය. ඒ ආස්වාදය පව කිරීමේදීද කෙනෙක් ලබන. පවෙන් ලබන ආස්වාදය. ඉතින් ඒ ආස්වාදය ඊළඟට ඒක මිහිරි කොට විඳිනවානේ. ඒ විඳින්නේ කුමකින්ද? මේ ලෝභයෙන්. ලෝභයත් ඒ කියන්නේ මිහිරි කොට සලකන්නේ වේදනාවේ මිහිරි මීර විඳින්නේ. ඒ විඳින මිහිර කෙරෙහි ඇලෙනවනේ. ඒ නිසා නැවත නැවතත් එබන්දක් කිරීමට මේ ඇලීම හේතු වෙනවා. ද්වේෂය නම් ද්වේෂය බොහෝ විට කෙනෙකුට ඇතිවන්නට ලෝභයත් හේතුවයි. Taman ලෝභ කරන වස්තුව පුද්ගලයා Tamanගේ අභිමතාර්ථයේ පරිදි ඒ දේ ලබා ගන්නට බැරි වෙන විට එවිටත් ඇති වෙනවානේ ද්වේෂය. ද්වේෂය ඇති වෙනවා. සමහර විටක Taman ඊටාම ඉහළින් ලෝභ කරපු වස්තුවම තමාට අති අනිෂ්ට අරමුණක් වන අවස්ථා තිබෙනවා. එහෙම අවස්ථාවලදී වස්තුව විනාශ කරලා දාන එහෙම කරන අවස්ථාව. ඒ ලෝභය ද්වේෂයට හේතු වන අවස්ථාව. ඒ ඉති ලෝභයයි ද්වේෂයයි ditthිය කියන්නේ ditthිය හැම අකුසලයකටම හේතු වන කරුණකුත් වෙනවනේ ditthිය. ඒ මොකද කෙනෙක් Tamange මේ දෘෂ්ටි පරාමර්ශණයේ හේතු කොටගෙන වරද වරදක් නොවේ කියා සලකතොත් එතනකට ඕනෑම වරදක් කරත හැකි. ඕනෑම දෙයක් කරන්නට. දිට්ඨිය හේතු. දැන් සමහරු සිටිනවානේ. Tamangat ඒ වරදි දෘෂ්ටිය හේතු කොටගෙන කොයිතරම් භයානක පව් කරනවද? දැන් Taman බලාපොරොත්තු වන සැපත සම්පත තවත් කෙනෙකුගේ මාර්ගයෙන් ලබා ගැනීම සඳහා ඇතැම් අය ඒ ඒ සැපත ලබා දෙන තනත්තාව සතුටු කිරීම සඳහා සමහර විට මිනිසුන් බිලි දෙනවා සමහර විටක සතුන් බිලි වශයෙන් පූජා කරනවානේ මේ සතුන් මරලා ඔවුන්ගේ ගල ලෝහිතයෙන් පුදනවා Taman මේ යම් කිසි වක් සිදු කර ගැනීමට බලාපොරොත්තු වන්නේ යමකුගෙන් නම් ඔහුව සතුටු කිරීමට සමහර විටක හිතනවා ඒක ලොකු පිනක් කියලා. ඒ විදිහේ ඒ දික්ටි දික්ටි ගැන සමහර අය සිටිනවානේ. සමහරු Tamanගේ Taman අලුතෙන් හදාගත් වාසස්ථානයක් හෝ එහෙම නැත්නම් අලුතෙන් පදිංචියට යන වාසස්ථානයක හෝ සතෙකු මරලා ඒ සතාගේ ලේ වලින් ඒ ස්ථානය දෙන්නේ නැත්නම් ඒක තමන්ගේ වාසයට සුදුසු තැනක් වන්නේ නැහැ. එහෙම ආගමිකයන් සිටිනවා. ඉතින් මොනතරම් දෘෂ්ටියකද යොවුන් පිළිකලා මේ වැඩේ කරන්නේ? කොයිතරම්? ඉතින් ඒබඳු දෘෂ්ටි ගත්ත අය ලෝකයේ අඩුද නැත්නම් වැඩිද? කොයිතරම් පිරිසක්ද සිටින්නේ? කොයිතරම්? ඉතින් ඒ අයට කොයි විදිහකින්ද මේ ධර්මයක් අවබෝධ කරවන්නට පිළිදෙන්නේ? පුළුවන් දෙයක් ලේසි වැඩක්. කොයිතරම් අමාරු. ඒකයි දික්ටි කියන එකේ තිබෙන වරද දැකීම. දික්ටි මිච්ඡා දික්ටි දික්කවේ පරමානි වජ්ජාන. වැරදි අතර ලොකුම වැරද්ද තමයි මිත්‍යා දෘෂ්ටිය. එනිසා තමයි දක්වන්නේ මිත්‍යා දෘෂ්ටි ගත්ත මුන්ට. මේ ලෝක විනාශයේදීවත් සුගතිගාමී වන්නට ලැබෙන්නේ නැtei කියලා. ඒ ඇයිට විශේෂ තැනක් ලැබිලා ඒ තැන්වල දැවෙනවයි කියලා. මිත්‍යා දෘෂ්ටියේ. ඒ නියත මිත්‍යා දෘෂ්ටියේ තරම් භයානකයි. ඉතින් ඒ දෘෂ්ටි ගත්ත අය ලෝකේ එදත් සිටියා අදත් සිටියා. අනාගතයේදීත් එහෙම ඇති වෙනවා. ඒ නිසා තමයි ඒ වයින් කෙනෙක් පරිස්සම් වන්නට ඕන. දිට්ඨි. ඉතින් ඊළඟට අප කීවේ උපාදානක. අර දිට්ඨි ගත්තායගේ තත්වයක් කුමක්ද? දිට්ඨි ගත්තාම ඒ අය හරි කියන්නේ. ඉදමේව සත්‍යං. මෝඝ වඤ්ඤා. මේකයි ඇත්ත. අනිත් ඒවා බොරු කිස් කියලායි ඔවුන් කියන්නේ. ඒ ඊළඟට කීවේ උපාදාන. උපාදාන වලට එන්නේ කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්තබාද උපාදාන. එතන ධර්ම වශයෙන් තිබෙන්නේ දෙකයි. ලෝභයයි ditthiyයි. ditthiyම උපාදාන තුනක් වශයෙන් වදාලා ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්තවාද උපාදාන කියලා ලෝභය කාම උපාදාන. අනේ ඒ උපාදානයන්ගෙන් අල්ලා ගනු ලබන අරමුණු කර කරනු ලබන දැඩිසේ අල්ලන යත් අල්ලා ගන්නා ධර්ම කියන තේරුමෙන් තමයි ඒ වට උපාදාන කීවේ දැඩිසේ ගනු ලබන අල්ලා ගනු ලබන ධර්ම. ඒ උපාදානයන්ට ගොදුරු වන ධර්ම තමයි උපාදානීය කියන්නේ. උපාදානීය. උපාදානා ධම්මා උපාදානීය ධම්මා කියලා දෙකක්. උපාදානා ධම්මා කියන්නේ මේ උපාදාන ධර්ම දෙක. ධර්ම වශයෙන් නම් දෙක. ලෝභයයි ditthiyයි. උපාදානීය කියන්නේ ඒ ලෝභ දික්ටි දෙකෙන් අරමුණු කරන ධර්ම. ඒ අරමුණු කරන ධර්ම පරමාර්ථ වශයෙන් නම් මොනවද? ඒ වාගේ පංච උපාදානස්කන්ධාච පංච උපාදානස්කන්ධ. උපාදානස්කන්ධ පංචකයයි කියවේ ඒවා. ඒකට ලෞකික සිත 81ක්, ඒ සමගේතන චෛතසික 52ක්, අටවිසි රූපය කියන මේවායි ඒ උපාදානීය ධර්ම. ඊළඟට එන්නේ ආවේ නීවරණ කියන. නීවරණ කියන්නේ මේ කුසල් දහමුන් ආවරණය කරන ධර්ම. දැන් නීවරණන්ති ආවරණං කියලා එකක්. නීවරණන්ති ආවරණ. නීවරණ යනු ආවරණයෝය. ඒ මොනවද මේ ආවරණය කරන්නේ? දැන් කෙනෙකුගේ කුසල් සිත තමයි බලක්වන්නේ මේ නීවරණ හේතු කොටගෙන. ඒ කුසල් තිබෙනවානේ කුසලයෙන් කරන්නේ කුමක්ද කියා ඇසුවොත්. කුසලයෙන් කරන කෘත්‍යය තමයි අකුසල් දුරු කිරීම. අකුසල් දුරු කිරීමයි කුසලයෙහි වැඩේ. කුසලයෙන් කෙරෙන වැඩේ අකුසල් දුරු කිරීම. ඒ අකුසල් දුරු කිරීමේ කුසල් කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර කියලා භූමි වශයෙන් සතරක් කොට දක්වනවා. ඒ සතරින්ම කරන්නේ ඒ සිත උපදනා අවස්ථාවේදී විශේෂයෙන්ම කාමාවචර කුසල් සිත ඇතිවන අවස්ථාවේදී අකුසල් වලට ඉඩක් දෙන්නේ නැහැ ඇතිවන්න. අකුසල් දුරු කොට තබන. ඒ නීවරණ කියන ධර්මම බොහෝ කලකට දුරු කොට තැබීම ධ්‍යාන වලින් කරනවා. ධ්‍යාන උපදවා ගත්තම ඒ ඒ ඒ ශක්තිය ඇති කරගන්නේද කාමාවචර කුසලයන්ගේ උපකාරය. කාමාවචර කුසලයන්ගේ උපකාරයෙන් කරන ලද භාවනාව නිසා පැමිණෙන තත්වයකුයි ඒ රූපාවචර කුසල් අරූපාවචර කුසල් කියන මේ දෙකෙන් දක්වන්නේ. ඒ తත්වය ඇති කරගත්තම රූපාවචර අරූපාවචර ධ්‍යාන කුසල් උපදවා ගන්නයි ඒ තමන් කැමති අවස්ථාවකදී ඒ ධ්‍යාන කුසලයේ උපදවා ගන්නට හැකි බවක් රැක ගැනීම කළ යුතුව තිබෙනවානේ. අන්න එහෙම රැකගෙන ඒ ඒ අවස්ථාවලදී තමන් කැමති විටකදී තමා උපදවාගෙන තිබූ ඒ ධ්‍යානයකට සමවැදිය හැකි බව යමෙකුට ඇත්නම් ඒ තැනැත්තා තමයි ධ්‍යානයෙන් නොපිරිහි සිටින කෙනෙක් කියන්නේ. අනේ ධානයෙන් නොපිරිහි සිටින අය නීවරණ යටපත් කළ අය. නීවරණ දුරු කළ අය. සමුච්ඡේද වශයෙන් නෙවෙයි විස්කම්බන වශයෙන්. ඒ කුසලයෙන් කරන වැඩක්. ඊළඟට ලෝකෝත්තර කුසල. ඒ ලෝකෝත්තර කුසල් උපදවාගත් කල ඒ ඒ කුසලයෙන් ඒ ඒ දීවරණ සහිත වූ කෙලෙස් දුරු කරනවා. අපි දන්නවා දැන් කාමච්ඡන්දය කියන එක නීවරණය. මොකක්ද ඒ කාමච්ඡන්ද නීවරණය කියන්නේ ධර්ම වශයෙන් ලෝභය. ව්‍යාපාද නීවරණය කීවේ ධර්ම වශයෙන් ද්වේෂය. දීන මිද්ධ නීවරණය කියන්නේ ධර්ම වශයෙන් ඒ නම් දෙකින් දක්වන চৈতසික දෙක. විචිකිච්ඡා නීවරණය කියන්නේ ඒ විචිකිච්ඡා කියන ඒ චෛතසික. ඊළඟට උද්දච්ච කුක්කුච්ච නේ නීවරණ කියන්නේ උද්දච්ච කුක්කුච්ච ඒ දෙක ඒ නම් වලින්ම දක්වන චෛතසික දෙකක්. දැන් මේවාද ලෝකෝත්තර මාර්ගයෙන් දැන් මහත්ගත කුසලයේ ඒ කියන්නේ රූපාවචර අරූපාවචර මේ කියන කුසල් හේතු කොටගෙන ඒ වායේ ශක්තිය තිබෙන තුරු නීවරණ උපදින්නේ නැහැ. නමුත් නීවරණ උපදින්නට හැකි බව ඔහු තුල නැතිව ගියේ නැහැ. ඒ කියන්නේ ඔහුට ඒ අනුසය තිබෙනවා. කාමච්ඡන්දේ කිව්වේ ලෝභානුසයෙන් ඇතිවන්නේ. ව්‍යාපාරයේ කියන එක දෝෂ අනුසයෙන්. පටිඝානුසය කියන්නේ ඒකෙන්. ඒ විදිහට ඒ අනුශේෂ ශක්තිය ඔහු තුල තිබෙනවා. ධ්‍යාන ලබාගෙන භ්‍රම ලෝකෙ හිටියා. ධ්‍යාන ලබාගෙන ඒ නොපිරි කාලක්‍රියා කොට බබලෝ උපන්නා. ඔහු තුල පවතිනවා අප්‍රහීන වස්තය. ඒ ක්ලේශ ශක්තිය පවතින. අන්න ඒවා නැති කිරීමයි මාර්ග කුසලයන්ගෙන් කරන්නේ. ඒ නිසා කුසල් කියන වචනයෙන් අකුසල් දුරු කිරීමයි කෙරෙන්නේ. ඒ අකුසල් දුරු කිරීමේ කෘත්‍යය සිදු කිරීම කරන ත්‍රිම් වශයෙන් වචනේ පරිසමාප්තර්ථයෙන්ම කුසල් කියා කීමට අතිශයින්ම සුදුසු වන්නේ ලෝකෝත්තර කුසල. ඒ මොකද ඒ කුසලයේදී දුරු කරන ලද අකුසල ධර්මය නැවත ඇතිවන්නේ නැහැ. නැවත ඇති නොවන පරිදි දුරු කළ හැකි වෙනවා. අනේ නීවරණ ලෝභ දෝෂ මෝහ ලෝභ දෝෂ මෝහ තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ චෛතසික අට නීවරණ වශයෙන් පහ පහක් නැත්නම් අවිද්‍යාවත් එක්කනේ දක්වලා තියෙන්නේ ඒ නිසා නීවරණ හයක් දක්වලා තියෙනවා අභිධර්මයේදී එමයි ච නීවරණාන් කියලා එන්නේ අනුසයයි කියවේ අනුසය සත්තානුසය කාමරාගාංශය, භවරාගාංශය, පටිඝාංශය, මානාංශය, දිඨාංශය, විචිකිච්ඡාංශය, අවිජ්ජාංශය කියන ඒ අනුසය හතක් ධර්ම වශයෙන් එන්නේ හයයි. ඒ මොකද ලෝභයේම අනුසය දෙකක් ඇටියට දැක්ුවා. කාමරාගාංශය, භවරාගාංශය. ඒ නිසා ලෝභ, ද්වේෂ, මාන, ditthi, විචිකිච්ඡා, මෝහ කියන ඒ හය. ඊළඟට සංයෝජන කියලායි සංයෝජන සං කියන එකෙන් මනාකොට හොඳ හැටිම කියන තේරුමක් දෙනවා යෝජන කියන එකෙන් දක්වනවා යොදන එක යෙදීම එතකොට සංයෝජන කියන එකෙන් ඒ සංසාරෙහි සත්‍යයන් යොදාලන ඒ නිසා ඒවට කියනවා දැඩි කියලා දැඩි නැත්නම් රැහන් කියලා කියන්නේ රැහන් රැහන කියන්නේ බඳින්නට ගන්න දෙයක් රැහන්නේ සසරට සත්වයන් බැඳ තබන රැහන් සංයෝජන. ඒ සංයෝජන දස සංයෝජන කියලායි අපි ඉගෙන ගත්තේ. ඒ දසය අභිධර්මයේ යන පරිදි සංයෝජන 16කුත් නේ සූත්‍රාන්තයේ යන පරිදි සංයෝජන 16කුත් දක්වලා. ඒ දෙකම එකතු වුණාම ධර්ම වශයෙන් කීයද? නවයක් තින්නේ. ලෝක දෝෂ මෝහ මාන දිට්ඨි විචිකිච්ඡා ඉස්සා මච්චරිය උත්තච්ච ලෝභයයි ද්වේෂයයි මෝහයයි මානයයි දිට්ඨියයි විචිකිච්ඡාවයි ඊර්ෂාවයි මාත්සර්යයි උද්ධච්චයයි කියන මේ නවය ඊළඟටයි අපි කියේ ක්ලේශ ගැන ක්ලේශ 10 ඒ 10යි දක්වන්නේ ලෝභ දෝෂ මෝහ මාන දික්ඛ විචිකිච්ඡා තීන උද්ධච්ච ආයිරික අනුත්පත්ති. මෙතනදී මේ අකුසල සංග්‍රහය අවසන් වන්නේ. මේක ප්‍රකීර්ණක කාණ්ඩය. මේ ප්‍රකීර්ණක කාණ්ඩයේදී අප මුලදීම කිව්වනේ මේ මේ මෙතෙක් අප ඉගෙනගත්ත ඒ ධර්ම 50 72 ද්වාසත්ත්‍ය විධාත්තා වත්තු ධම්මා කලක්කන ආදි වශයෙන් මෙතෙක් ඉගෙන ගත්ත මේ ධර්ම 72 මේ මේ පාඩම නැත්නම් මේ සමුච්ඡේ කාණ්ඩය පටන් ගන්න ඉස්සෙල්ලා අප ඉගෙනගෙන තිබෙනවා ධර්ම 72ක් පිළිබඳව. මොනවද ඒ? සිත එක ධර්මයක්. චිත්තය අරමුණු ගැනීම අරමුණු දැන ගැනීම වශයෙන් ධර්මයක් හැටියට දක්වනවා නම් සිත එක ධර්මයක් එකම ධර්මයක් ඊළඟට චෛතසික වෙන වෙනම ධර්ම 52ක් ඒ නිසා එතන එනවා ඒ නාම ධර්ම 53ක්. නිෂ්පන්න රූපයි කියලා දක්වන රූප 18ක් තිබෙනවා. ඒ 18ත් නිර්වාණය. මේ කරුණු අරගෙනයි මේ 73 දෙනයි මෙතන මේ බෙදීම කරන්නේ. ප්‍රකීර්ණක සංග්‍රහය. දැන් මෙතෙක් අප ඉගෙන ගත්ත අකුසල සංග්‍රහයේදී කතා කළේ අකුසල ධර්ම ගැන. ඒකට අකුසල ධර්මයි කියන විට සිත් තිබෙනවා චෛතසික තිබෙනවා. දැන් මෙතන සිත් විශේෂයෙන් කීවේ නෑ මේ අකුසල සංග්‍රහයයි. නමුත් සිත් වලින් තොරව නෙවෙයි මේක ලැබෙන්නේ. මේ අකුසල සංග්‍රහයයි එන අපි එක ධර්මයක් ගත්තොත් ලෝභය කියන්නේ. ලෝභය අනුසය වශයෙන් පවතින්නට පුළුවන් සිතක නොයිපද නේ එහෙමනේ පවතින්නේ. අනුසේයි කියන එක සිතක උපදින අවස්ථාව නෙවේ. නමුත් පරිඋත්ථානේ කියන්නේ සිතක උපදින අවස්ථාව. පරිඋත්ථාන වීම. දැන් ලෝභය ඉපදිය හැකි බවක් අප තුල ශක්ති වශයෙන් තිබෙනවා. නමුත් හැම විටම අපි ලෝභ සිතකින් යුතුව ඉන්නව නෙවේ. ලෝභ සිතකින් යුක්තව නම් සිටින්නේ. ඒ කියන්නේ ලෝභ සිතක් නම් නැතිවන්නේ. අනේ අනුසය ධර්මය පරිඋත්ථාන වීමේ අවස්ථාවක් සිතක ලැබෙන. සිතක නොලබුණත් ලැබෙන්නට පුළුවන් ශක්තියක්ව පවතිනවා නම් ඒකයි අපි කියන්නේ අනුසය කියන්නේ. දැන් අනුසය අවස්ථාව ධර්මයක් හැටියට යෙදෙන අවස්ථාවක් ලැබෙන අවස්ථාවක් නෙවෙයි. නමුත් ඒ ධර්මයේම සිතක ලැබෙන නිසා ඒ ස්වභාවය අනුව අනුසයත් පරමාර්ථ ධර්මයන් ලීලා සලකනවා. එහෙත් සංකත පරමාර්ථ පිළිබඳව දත යුතු ප්‍රධාන කාරණයක් තමයි. ඒවායේ පරමාර්ථ භාවයේ තිබෙන්නේ නැත්නම් පරමාර්ථ ධර්මයක් වශයෙන් ලැබෙන්නේ උපාදපිති භංග කියන මේ ක්ෂණත්‍රය තුලදී. ඒ උපාදපිති භංග කියන ක්ෂණත්‍රයේ කියේ ඒවා ඒ වර්තමාන ක්ෂණය. වර්තමාන. හටගෙන ඉවර වුණාම, ගත වුණාම, නැති වුණාම ඒ ධර්මයේ පිළිබඳව දැන් අප කතා කරනවා නම් ඒ ගැන කියන්නට තිබෙන්නේ සිදු වූ දෙයක් පිළිබඳව, සිද්ධියක් වශයෙන්, අතීතයේ දෙයක්. එතකොට ඒ තියෙනවා අතීත වර්තමාන අනාගත. දැන් එහෙමනේ පරමාර්ථ ධර්ම නිර්වාණ පරමාර්ථයේ හැර අනිත් හැම ධර්මයකටම තිබෙනවා මේ ભેදය. කාල ભેදය කියලා ඒකට කියන්නේ. මේ කාල ભેදයක් දැක්ක කාලය නම් කාලය කියන එක නම් අභාවයක්. ඒක පරමාර්ථයක් නෙවෙයි. නමුත් ඒ කාල ભેදය තිබෙනවා. කාල ભેදය දක්වන්නේ පරමාර්ථ ධර්ම පිළිබඳවමයි නැත්නම් පරමාර්ථ ධර්ම නිසාමයි මේ කාලයක් දක්වන්නට පුළුවන්කම ඇති වෙනවා පවතිනවා නැති වෙනවා ඒ ඇතිවීම පැවතීම නැතිවීම තිබෙන්නේ පරමාර්ථවල එතකොට ඇතිව පැවත නැතිවන තෙක් ඒවායේ තියෙනවා වර්තමාන ක්ෂණයක් වර්තමාන නැති වූ කල්හි ඊට අප කියන්නේ අතීතයි කියලා. තවම උපාදාදී ක්ෂණත්‍රයට නොපැමුණුණු ධර්ම වලට කියන්නේ අනාගතයි. අනාගත. දැන් මේ අනුසය කියන එක අනේ ඒ විදිහේ ඕනම් කියත හැකි එක අනාගතය කියලා. නමුත් එහෙම කියන්නේ නැති ස්වභාවයක් ඒක. අනුසය කියන්නේ ශක්ති විශේෂ අප තුල හටගන්නට ධර්මයක් වශයෙන් උපදින්නට පුළුවන් ශක්තියක්. අනුස. දැන් ඒනේ ප්‍රහාණය කරන්නේ ලෝකෝත්තර කුසලයන්ගෙන් අනුසයක් ප්‍රහාණය. ඉතින් මෙහෙම මේ මේ සංග්‍රහය දක්වලා ඊළඟට මිශ්‍රක සංග්‍රහය. එන්නන්නේ මිශ්‍රක කියන වචනයෙන්ම තේරෙනවා මේ එක ධර්ම කොටසක් නෙවෙයි කියනවා. මිශ්‍රක කියන වචනයෙන් කියන්නේ කුමක්ද? ඒ මිශ්‍ර බව දක්වන්නේ කුසල් අකුසල් විපාක ක්‍රියා කියන ඒවා වශයෙන්. සිත් ගැන කියනවා නම් එහෙම කියන්න. රූප කියන ධර්මාත් එකතු කොට නම් ඒ මොකද මේ සංක්ෂේ කාණ්ඩයේදී රූපත් වෙනවානේ නිර්වාණයත් ඇතුළත් කරලා තියෙනවා එහෙම ගන්නා විට අර බෙදීමට වඩා සුදුසු බෙදීම තමයි කුසල් අකුසල් අව්‍යාකෘත කියන්නේ. කුසල් අකුසල් අව්‍යාකෘත. අව්‍යාකෘතේ කියේ කුසල් අකුසල් වශයෙන් නොවදාළ ධර්ම. ඒකට කුසල් අකුසල් කියලා වදාළ ධර්ම කොටස් දෙකක් තිබෙනවා. එහෙමවත් නොවදාරන ලද ධර්ම තිබෙනවා. අනිත් ඒවා ඔක්කොම කුසල් අකුසල් වශයෙන් නොවදාළ ධර්ම. විපාක, සිත්, ක්‍රියාසිත, ඊළඟට රූප ආ නිර්වාණ. ඒවා අභ්‍යාකෘත ධර්ම. දැන් මිශ්‍රක සංග්‍රහයට මෙන්න මේ කුසල් අකුසල් අභ්‍යාකෘත කියන මේවා ඇතුළත් වන්නේ. කුසල් අකුසල් අභ්‍යාකෘත. ඒ මිශ්‍රක සංග්‍රහය හේතු ධාන මග්ගංග ඉන්ද්‍රිය බල අධිපති ආහාර කියලා සංග්‍රහ හතකින් දක්වන්නේ. හේතු ඥානංග මග්ගංග ඉන්ද්‍රිය බල අධිපති ආහාර හේතු කියන එක ඒ තරම් කාලයක් ගත කරන්නට උවමනා නැහැ ඒ ගැන සාකච්ඡා කරන්නට හේතු සයක් අපේ ඉගෙනගෙන තිබෙනවා ලෝභ දෝෂ මෝහ යනුවෙන් ඒකාන්ත අකුසල හේතු අලෝභ අදෝෂ අමෝහ වශයෙන් කුසල හේතු සහ අව්‍යාකෘත චිත්ත. ඉතින් ලෝභ දෝෂ මෝහ කියන හේතු තුන යෙදෙන සිත් වශයෙන් අප ඉගෙනගෙන තිබෙනවා ලෝභය ලෝභ මූල සිත් අටෙහි ද්වේෂය ද්වේෂ මූල සිත් දෙකෙහි මෝහය මෝහය මෝහය අකුසල් සිත් 12යිමත් කියලා ඒ ලෝභ දෝෂ මෝහ කියන ඒකාන්ත අකුසල හේතුන් හා ඒ හේතුන් යෙදෙන සිත් අප ඉගෙනගෙන තියෙනවා. එහෙම සලකන විට ලෝභ මූල සිතෙහි ලෝභයයි මෝහයයි කියන හේතු දෙක තිබෙනවා. ද්වේෂ මූල සිත්වල ද්වේෂයයි මෝහයයි කියන හේතු දෙක තිබෙනවා. මෝහ මූල සිත්වල මෝහය නැමැති හේතුව තිබෙනවා. එයයි ඒ හේතු සංග්‍රහයේදී අකුසල හේතුන් පිළිබඳව දැනගන්නට තිබෙනවා. අපි මේවා සාකච්ඡා කර තිබෙන ඒවා මේ සංග්‍රහයේදී යන්තමින් නමක් සඳහන් කළා ප්‍රමාණයි කියලා මම කියන්නේ. ඊළඟට අලෝභ අදෝස අමෝහ කියන හේතු තුන ඇතැම් විටක කුසල හේතු වෙනවා. ඇතැම් විටක විපාක සුත්වල හා ක්‍රියා සුත්වල ලැබෙන ඒ අවස්ථාවවලදී අව්‍යාකෘත හේතු කියලා. ඉතින් අලෝභ අදෝස අමෝහ කියන මේ ධර්මවලින් කුසල් කුසල හේතු වන්නේ කුසල් 21 හි යෙදෙන අලෝභ අදෝස කියන දෙක. කුසල් සිත් 21 හි යෙදෙන අලෝභ අදෝස දෙක කුසලයේ. කුසල් සිත් 21 හිම අමෝහය යෙදෙන්නේ නැහැ. නේ? කනවනේ කුසල් සිත් 21 හිම අමෝහය යෙදෙන්නේ නැහැ. අමෝහය යෙදෙන කුසල් සිත් කෙරෙන්නේ සියද 10 10 7යි 17යි කියන්නේ ඒ මොකද ඥාන විප්‍රයුක්ත කුසල් සිත් හතරෙහි අමෝහය යෙදෙන්නේ නැහැ. නේ ඥාන විප්‍රයුක්තනේ අමෝහය කියන්නේ ඥානයට, නුවණට, ප්‍රඥාවට. ප්‍රඥාවෙන් තොරව ඇතිවන සිත් හතරක් නේ. සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත අසංඛාරික සුඛ සංඛාරික සුඛ උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත අසංඛාරික සුඛ සසංඛාරික සුඛ වශයෙන් එන ඒ කුසල් සිත් හතර. ඥාන විප්‍රයුක්තයි. අනිත් කුසල් සිත් හතර ඥාන සංප්‍රයුක්තයි ඊළඟට ලැබෙන්නේ මහත්ගත ලෝකෝත්තර කුසල්. මහත්ගත කුසල් හැම විටම ඥාන සංප්‍රයුක්තයි ලෝකෝත්තර කුසල් ඥාන සංප්‍රයුක්තයි. ඒ නිසා 17යි කියන්නේ කුසල් වශයෙන් එන ඒ අලෝභ අදෝස අමෝහ කියන තුනම යෙදෙන. අලෝභ අදෝස අමෝහ කියන තුන මේ 17 මේ යෙදෙනවා. ඒකයි මා කියන්නේ. අලෝභ අදෝස කියන දෙක 21 එකම යෙදෙනවා. 21. ඒ කුසල්. එතකොට ඒවා කුසල හේතු. ඊළඟට තිබෙනවානේ විපාක ක්‍රියා කියන විපාක සිත් ඥාන සංප්‍රයුක්ත ඥාන විප්‍රයුක්ත කියලා විපාක සිත් ගැන අප ඉගෙනගෙන තිබෙනවානේ ඥාන සම්ප්‍ර ඥාන විප්‍රයුක්ත විපාක සූත්‍රය. ඥාන විප්‍රයුක්ත විපාක සූත්‍රය කියන්නේ හතරයි. ඒ හතරෙහි අලෝභයයි අද්වේෂයයි තිබෙනවා. අව්‍යාකෘත හේතු වශයෙන්. ඥාන සම්ප්‍රයුක්ත විපාක ඒ හතරයි ඒ කියන්නේ කාමාවචරයේ යන හතරයි ඊළඟට මහත්ගතයේ යන කීයද මහත්ගතයේ යන 10 මහත්ගතේ 9යි ලෝකෝත්තරේ 4යි. එතන 13ක්. ඒවා ඒ විපාක අව්‍යාකෘත එතකොට ඒ අලෝභ අදෝස අමෝහ ඒ අවස්ථාවවලදී අව්‍යාකෘත හේතු. අනේ ඒවයි ඒක දැනගන්න ඒකට ඒ ලෝභ දෝෂ මෝහ ලෝභ අදෝස අමෝහ කියන හේතුන්ගෙන එකක්වත් නොවේදෙන සිත් කොටසක් තිබෙනවා. ඒවට අප අහේතුක සිත්යේ කියන කෙනකට අහේතුක සිද්ධාහත. නේ. ඒකට සහේතුක සිත් 71 බෙදා ගන්නට ඕන. කුසල හේතු අකුසල හේතු අව්‍යාකෘත හේතු කියන මේ හේතුන්ගේ යෙදීම් වශයෙන්. ආ? අක්‍රියාසිත වලත් ක්‍රියාසිත වලේ විපාකනේ කිව්වේ. ක්‍රියාසිත වල ඒ ඥාන විප්‍රයුක්ත ක්‍රියාසිත හතර. හතරෙහි අලෝභ අදෝස කියන ඒ දෙක යෙදෙනවා ඒ තුන්ගේ වශයෙන් එතකොට ඒවා අව්‍යාපෘත හේතු. විපාකයි ක්‍රියාවලයි අව්‍යාපෘත. ඥාන සංප්‍රයුක්ත ක්‍රියාසිත හතරක් තිබෙනවා. ඒ ක්‍රියාසිත හතරේ අලෝභ අදෝස අමෝහ කියන හේතු තුන වේදෙනවා. ඒ එවිට ඒ ක්‍රියාසිත වල යෙදෙන ඒ තුන අව්‍යාපෘත හේතු. තේරුණානේ? ඊළඟට මහත්ගත විපාකසිත මහත්ගත ක්‍රියාසිත කියන ඒවායේ ලැබෙන මහත්ගත විපාකසිත පිළිනවා නවයක් මහත්ගත ක්‍රියාසිත පිළිනවා නවයක් ඒ 18යි ලැබෙන ලැබෙන අලෝභ අදෝස අමෝහ කියන තුන අව්‍යාකෘතිකයි ඒකට ලෝකෝත්තර කුසල් වල ලැබෙන ඒවා කුසල හේතු අලෝභ දෝස අමෝහ ලැබෙනවා කුසල හේතු ඊළඟට විපාක සිත් තමයි ලෝකෝත්තරෙහි ඒවාට අපි මම වශයෙන් කියන්නේ ඵල සිත් කියලා. ඒ ඵල සිත් වල ලැබෙන අලෝභ දෝෂ සමෝහ අව්‍යාකෘති. ඊළඟට ධානාංග මග්ගංග ආදි වශයෙන් කියන්නට තිබෙන්නේ. මම දැන් අපට කාලය ඉක්තිලා තිබෙන්නේ. අපි අනිත් දවසේ එතන සිට කතා කරමු. සබ්බේ සංඛාරා අනිත්‍යී යදා පඤ්ඤාය පස්සී යතං චිත්තේ විචේතනං භූති සිවා සබ්බේ සංඛාරා අනිත්‍යී යදා පඤ්ඤාය පස්සී යතං චිත්තේ විචේතනං භූති සිවා සබ්බේ ධම්මානස්සී යදා පඤ්ඤාය පස්සී යතං චිත්තේ විචේතනං භූති සිවා දුක්ඛපත්තානි සුඛාදරපත්තානි භයක්ඛපත්තානි සුඛානුපතිපානි ආකාශත්තාට කුමත්තා දේවා නාගාමී සිතා පුඤ්ඤතනං විද්වා සංගතං සාසනං ආකාශත්තාට කුමත්තා දේවා නාගාමී සිතා පුඤ්ඤතනං විද්වා සංගතං සාසනං ආකාශත්තාට කුමත්තා දේවා නාගාමී සිතා පුඤ්ඤතනං විද්වා සංගතං